භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සංසාමි මුත්තෝ අම්මෝචයේ අපි දැන් කල්පනා කරන්නේ අපට ලාංකික බෞද්ධයන්ට වැදගත් කරුණු කීපයක් ගුරුවරයෙක් වීමට වෛද්‍යවරයෙක් වීමට නීතිඥයෙක් වීමට පුරා ගත්තේ නැත්නම් Tamanට බෑ ඒ தത്വයටපත් මගින් මිසක් කෙලින්ම බුදුහාමුදුරුවන් වහන්සේ නමක් වෙතින් ඔහොම පිළිතුරක් අපේ බෝසතාණන් වහන්සේට ලැබිලා තිබුණේ නැහැ වෙනත් අයුරින් ආරංචි ලැබුණා අසවලා අනාගතේ බුදු වෙන කෙනෙක්. එහෙම බුදුහාමුදුරු දේශනා කළා තිබුණ මෙතුමා ගැන ඒ ඒ ආත්මවලදී. තමන් ඉදිරිපිට සම්මුඛයේදීම නෑ එහෙම පිළිතුරක්. එදා තමයි දීපංකර බුදුහාමුදුරු ඔය ප්‍රකාශය කළේ. අන්න ඒ අනුව බොහෝම ප්‍රමුදිත බවට සතුටටපත් වුණා. අපේ මහබෝසතාණන් වහන්සේ සුමේධ තාපසතුමා. එතුමා බුද්ධිමත් කෙනෙක්, ගුණවත් කෙනෙක්. ඒ වගේම උගත් කෙනෙක්. ඒ අතර එතුමා හොඳට හිතලා මතලා කල්පනා කරලා බැලුවා ඒ බුදු බවට ලබා ගැනීමට සුදුසුකම් මොනවද? බුදුහාඳුරෝ දැන් මේ කළ ප්‍රකාශයක් මම අනාගතයේදී බුදු බවටපත් වෙනවා. ඊට අදාළ සුදුසුකම් මොනවද? අන්න ඒ ගැන උන් වහන්සේ හිතුවා කල්පනා කළා මෙනෙහි කළා. ධ්‍යාන සමාපatti ලාභේ ඍෂිවරේ සුමේද පඬිතුමා දැක්කා කාරණා 10ක් තිබෙනවා දානං සීලංච නෙක්ඛම්මං පඤ්ඤා විරියේන පංචමං කාන්ති සච්ච මදිඨානං මෙත්තෝ පෙක්ඛාති මේ දස දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය ශාන්ති සත්‍ය අදිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා මෙන්න මේ පාරමිතා ධර්ම 10 සම්පූර්ණ කරගන්න ඕනේ ඒ අනුව තමයි එතෙන් පටන් පින්වත්නි අඛණ්ඩව උපත ලද සෑම ආත්ම භාවයක් පාසාම භවයකදීම අර කියන ගාථාවමයි ප්‍රාර්ථනාවට ගත්තී බුද්ධෝහං බෝධිස්සාමි මුත්තෝහං මෝචේ පරි තින්නෝහං තාරයිස්සාමි සංසාරෝගා මහභයා බුද්ධෝහං බෝධයිසාමි මුත්තෝහං මෝචේ පරි මම ධර්මයේ අවබෝධ කරගෙන ඒ කිව්වේ මං බුදු බවට පත්ව අන් අයත් මේ සාංශාරික දුකින් ඈතර කරවන්න ඕනේ ධර්මයේ අවබෝධ කරලා ඒ කිව්වේ පාපයෙන් වළක්වලා කුසලෙහි යොදවලා මුත්තෝහං මෝචේ පරි මමත් මෙදිලා අනිත් අයත් මුදවන්න ඕනේ තින්නෝහං තාර ඉස්සාමේ සංසාරෝගා මහබ්බය මේ බෙහෙසුණු සාංශාරික දුකින් මමත් ඊතරව අන්‍ය සත්‍ය ආත්මේ සාංශාරික දුකින් ඊතර කරවන්ට ඕනේ ඔය ප්‍රාර්ථනාව අනුවයි මේ පාරමිතා 10 පිරිවි දැන් පින්වත්නි අපේ මේ බණහන ඔය පින්වත් හැම කෙනෙක්මත් මේ කියන පාරමිතා ධර්ම 10ට අයිති කුසල් කරගන්න. නමුත් මෙය මගේ පාරමිතාවක් බවට පත්වේවා කියන පැතුමක් ඇතුව අනේ නැහැ කල්පනා කරන්න. අන්න එතනයි අපෙන් වෙන ප්‍රමාදයේ අඩුව. යම්කිසි කුසල ක්‍රියාවක් කළාම ඒ කුසල ක්‍රියාව අයත් පාරමිතාවට අනුව හිතලා එය මගේ මෙම පාරමිතාව බවට පත්වේවා කියලා හිතන්ට ඕනේ කල්පනා කරන්ට ඕනේ. දැන් අපි බලමු පළමු යන්න දානේ. දානේ කියන්නේ පරිත්‍යාගයේ දීමනාව. ඒ දානේ විවිධ අංශ තිබෙනවා. ආහාර පාන දන් දෙනවා, අබේ දානේ මරණයට බයක් ඇති නොවන පරිදි ලෝකයාට සෙත් සලස්වනවා ඊළඟට අංග ප්‍රත්‍යංග දන් දෙනවා විවිධ ආකාරයෙන් අපි මේ දානේ සම්පූර්ණ කරන සංඝසතු දානමේ පින්කමක් කළත් ත්‍රිසංගත සතුන්ට ආහාර පාන දන් දීමක් කළත් ඊළඟට උපාසක උපාසිකාවන් නැතිබරි අයට දෙන පරිත්‍යාග වැඩිහිටි නිවාස අපේ සිල්මෑණිවරුන්ට දෙන දානමේ පින්කම් ඔය නොඑක් අයුරින් මේ පින්වත් පිරිස කුසල ක්‍රියාවල් කරනවා ඒ කුසල ක්‍රියාව කළ විට ප්‍රාර්ථනා කරන්න ඕනේ මගේ පැතුම රහත් බෝධියෙන් නිවන් දකින්න නැත්නම් පසේ බුදු බවට පත්වීමෙන් නිවන් අවබෝධ කිරීමයි. නැත්නම් මගේ ප්‍රාර්ථනාව සම්මා සම්බුදු බවට පත්ව නිවන් අවබෝධ කිරීමයි. මා පතන මේ බෝධිය පිනිස දැන් මම මේ සිදු කළ දානමේ කුසල ක්‍රියාව මගේ දාන පාරමිතාවක් බවට පත්වේවා මගේ දාන පාරමිතාවට අයත් අංගයක් බවට දැන් මං අද කරගත් මේ දානමේ පුණ්‍ය ක්‍රියාවත් හේතු වේවා කියලා කල්පනා කරන්න ඕන. අන්න ඒ ටික අපි හිතන්නේ. නිවනත් පතන්න ඕනේ. මෙය මගේ දාන පාරමිතාවේ කොටහක්. ඉදකඩන් දන් දෙනවා වතු පිටි කුඹුරු පුද පූජා කරනවා වැඩිහිටියන්ට ආහාර පාන දෙනවා ආරෝග්‍ය ශාලා, ගිලන් ශාලා ඒවා සකස් කර දෙනවා. වැඩිහිටි නිවාස සකස් කරනවා. ඔය නොඑක් ආකාරයේ අපට තිබෙන තිබෙන තරමට පරිත්‍යාග කරනවා කරන අයට හෝ කොටස් වෙනවා ඉදිරිපත් වෙලා. එහෙම ඒ පින්කම් වලට අපි උදව් වෙනවා. දැන් මරණයට කැප කරන සතුන් නිදහස් කරගන්න අපිත් මදහත් වෙනවා. ඒවා અભේදාන මේ පින්කම්. ඔන්න ඔය වගේ කුසල ක්‍රියාවල් කරගත්ත විට එය මගේ දාන පාරමිතාවක් බවට පත්වේවා කියලා හිතන් ඕන. අපි පුරන දාන පාරමිතාවේ අංගයක් කොටහක් අද මේ සිද්ධ කරගත්ත දානමේ පිනක්. අන්න එහෙම නුවණින් කල්පනා කළ විට තමයි පින්වත්නි එය පාරමිතාවක් බවට පත්වත්. ඊළඟට පින්වත්නි බුදු බව පතන උතුමන් වහන්සේලා දාන උපපාරමිතාව දාන පරමත්ත පාරමිතාව. තමන්ගේ අංග පසඟ වෙනුවෙන් උවද පරිත්‍යාගශීලී වෙනවා. අදත් ඒක තියෙනවා මේ පින්වතුන් කරනවා. ඇස් දන් දෙනවා. වකුගඩු දන් දෙනවා. වෙන වෙනත් ලාභ ප්‍රයෝජන අනුව නෙවෙයි මගෙන් පස්සේ මගේ ඇස් දෙක පාරමිතාවක් වශයෙන් මං පරිත්‍යාග කරනවා. ඊළඟට දැන් වකුගඩු දන් දීම. මියගේ ආයින් පස්සේ මගේ ශරීරයේ වෛද්‍ය විද්‍යාලයට ඒ කොටස් අරගෙන ඒවා තැම්පත් කරගෙන මේ වගේ ලෙඩ දුක් වලට ගොදුරු වුණු අයට පරිත්‍යාග කෙරෙත්වා කියලා හිතාගෙන දෙනවා. ඔය කියන කාරණයේ අනුව අද දාන පාරමිතාව අප අතර නූතන ලෝකයේහි දියුණු තත්වයකට පත් වෙලා තිබෙනවා. ලෝකයේ කොතනක හෝ රටක විපතක් උණයි කියලා දැනගත් විට හතර කොනේම හැමෝම වාද ભેදයකින් තොරව ආගමික වාද විවාදයන්ගෙන් තොරව Tamanටම වෙච්ච විපතක් හැටියට සලකලා හැකි පමණින් උදව් කරනවා දැන් බලන්න මහා සුනාමි විපතට අපේ රට ගොදුරු වෙච්ච වෙලාවේ ලෝකයේ විවිධ රට රාජ්‍යවල අය සංග්‍රහ කළ ආකාරය දැන් මේ දවස්වල තව නොයෙකුත් රට රාජ්‍ය ඒ වගේම විපතකටපත් වෙලා දැන් අපේ රටේ පිරිසක් තව නොයෙකුත් රට රාජ්‍යවලුනුත් ඒ රටට උපකාරවත් වෙනවා අන්න දාන පාරමිතාව කිව්වේ ඒකයි මේ අපේ කෙනෙක්ද මේ පිට කෙනෙක්ද එහෙම ප්‍රශ්නයක් නැහැ. උපකාරයක් අවශ්‍ය අයට උපකාරයක් කරනවා ලාභයක් ප්‍රයෝජනයක් කීර්තියක් නම්බුවක් ගෞරවයක් බලාපොරොත්තු නැතුව එතකොට තමයි ඒක නියමම පාරමිතාවක් බවට පත්වන්නේ ඔය කියන ධාරම් පාරමිතාව අපට උවමනා කරනවා දැන් සිල් සමාදන් වෙච්ච පිරිසක් වුණත් දවස පුරාම බලන්න. තමන්ගේ කාලය කැප කරනවා සීලයට. වෙන වැඩකට යොදන්නේ නැතුව තමන්ගේ කාලය පරිත්‍යාග කළා, කැප කළා, සිල් සමාදන් වෙන්න. ඒකත් ඔන්න කාලයේ දන් දීමක්. දෙවෙනි එක මොකද කළේ සිල් සමාදන් වෙලා බුද්ධ පූජා පැවැත්වීම, බෝධි පූජා පැවැත්වීම, මල් පහන් පුද පූජා ඒකත් දාණයට වැටිලා. ඊළඟට පින්වත්නි මේ පින්වත් පිරිස තවත් අංග වශයෙන් සලකලා පෝය දිනවලදී විවිධාකාර කැපකිරීම් ඇතුව පින්කම් කරන. ඒක එතකොට ධර්ම පූජාවල් පැවැත්වීම ආදී ඒවා දාන පාරමිතාවටයි වැටි. හැබැයි මෙය මගේ දාන පාරමිතාවට අයත් අංගයක්ම වේවා මේ කුසලයක්. කොහොමම හිතා ගන්න ඕනේ. දැන් අපි කලාට එහෙම හිතන ගතිය අපි අඩුයි. දෙවෙනි එක තමයි සීලය. සිල් සමාදන් වුණු දවසට බලන්න සීලයේ වෙනුවෙන් මුළු කාලයම කැප කළා. එදාටත් බණ දහම් අහනවා වත් පිළිවෙත් කරනවා හිත කය වචනය සංසුන්ව තබා ගන්නවා ඔය කරන්නේ මොකක්ද සීලයට එදා මුල් තැන දුන්නා සිල් සමාදන් වුණාට මොකද අනිකුත් කුසල ක්‍රියාවෝත් අඩු වශයෙන් අපෙන් එදාට කෙරෙනවා. ඕකයි ශීල පාරමිතාව. ප්‍රතිපත්ති ගරුක බව. සත්‍යවාදී බව. ගුණාත්මක බව සිල් ගත්තත් නොගත්තත් හැමදාම. පංචශීල ප්‍රතිපදාව අපට නිතර රකින්න පුළුවන් එකක්. ප්‍රාණඝාතයෙන්, හොරකමින්, අනාචාරයෙන්, බොරු කේලමින් සහ මත්ද්‍රව්‍ය භාවිතින් වැළකීම අපට කරන්න පුළුවන්. ඒ වායින් වැළකීම පින්වත්නි උදාර ගුණයක්. සුරාමේරේ මජ්ජපමා දත්තාන වේරමණී සික්ඛාපදං. සුරාමේරේ මජ්ජපමා දත්තාන මත් වීමටත් මත් වීම කියන්නේ හිත විකෘති බවට පත්වීමට උපකාරවත් වන. ඒ වගේම මේ හිත විකෘති බවට පත් වුණායින් පස්සේ විවිධ පාපකාරී වැඩවලට හිත නැමෙන අන්න එබඳු දෙයක් වතුරක් හෝ වේවා ආහාර පානයක් හෝ වේවා දුම් පානයක් හෝ වේවා මොනම අයුරකින්වත් පරිහරණය කිරීම වරදක් බලන්න ශික්ෂාපදයේ අදහස ඒකයි මත්ද්‍රව්‍ය මත්වතුර කියන කතාවක් නෑ මත්වීමට හිත විකල බවට පත්වීමෙන් පාතකාරී සිටිවිලි වලට හිත නැමෙන ඊට උපකාරවත් වන මොනම දෙයක්වත් කනවනම් බොනවනම් විඳිනවනම් ආග්‍රහණය කරනවනම් ඒක වැරද්දා සුරාමේරේ මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං කිව්වේ ඒකයි ඔය කාරණා බුදුහාඳුරෝ බොහෝම කල්පනාකාරීවයි ඒ නීති රීති සම්පාදනය කරලා තියෙනවා. සමාජයේ යහපතට හේතු වන අයුරින්. තුන්වැනි එක තමයි නෛෂ්ක්‍රම්‍ය. නෛෂ්ක්‍රම්‍ය කියන්නේ නික්මීම. කුමකින් නික්මීමද ආශාවන්ගෙන් ඈත්වීම. අපේ හිත කය වචනයේ තුනම ඇස කන දිව නාසය ශරීරය කියන මේවාට නැමිලා ඉතියි. අපි හැම විටම ඇස පිනවන රූප ගැන දුවනවා, පනිනවා, බලනවා. කන පිනවන ශබ්ද, නාසය පිනවන සුවඳ. දේව පිනවන රස පහස. ශරීරයේ පිනවන පහසුකම් ඒ පහස. ඔන්න ඕවාට දුවන්නේ නැතුව අපි හිත සංවර කරගන්න ඕනේ. ගිහියෙක් වශයෙන් ඒ විඳිය යුතු පංචකාම සම්පත්තියක් තියෙනවා. ඒවා නැහැ බුදුහාමුදුරුවෝ තහනම් කරලා. දේශනා කළේ ප්‍රමාණයට වඩා යන්න එපා කියන බවයි. ඒ නිසා හැම එකකම ප්‍රමාණයක් තියෙනවා. එය ඉක්මෙවුවොත් ඒක විපත්තියක්. එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ එයයි. නෛෂ්ක්‍රම්‍ය ගිහි ගෙවල් පිළිබඳව දූ දරුවන් පිළිබඳව නෑමිතුරන් පිළිබඳව මිල මුදල් පිළිබඳව ගරුණම්බු පිළිබඳව නොයෙකුත් අංශ පිළිබඳව අපේ අසීමිත ආශාවක් තියෙනවා. ඒවාට දිවිම විනාශයට හේතුවක් වෙනවා. ඒකයි මේ බුදුහාමුදුරෝ දේශනා කළේ. ඊළඟට ප්‍රඥා බලන්න අපි සිල් සමාදන් වෙනකොට උනත් gederin පිට වෙලා දවසක් විහාරස්ථානයේ නැත්නම් ආරණ්‍ය සීනාසනයේ නැත්නම් භාවනා මධ්‍යස්ථානයේ නැත්නම් උපාසකාරාමයේ උපාසක ආරාමයේ නැත්නම් පාසල කොතන හරි විවේක ස්ථානයකට රජමහා විහාරයක් මනුතන ඔය වගේ තැන්වලට එකතු වෙලා අපි පන්සල් ඇසුරු කරගෙන මේ සීලය රකින්නවා දවසක්. එතකොට gederin දවසක් පිට වෙනකොට ඒකත් නෛෂ්ක්‍රම්‍යයක් ඈත් කිරීමක්. දූ දරුවන් ගැන, ගේදොර ගැන පැය 24කට අමතක කරලා දවසක් පුරා මේ බඳු සීලයක් රකින්නකොට එය අපේ දියුණුවට හේතුවක්. එයත් පාරමිතාවක් බවට පත්වේවා කියලා හිතන්න ඕන. ප්‍රඥා කියන බුද්ධියෙන් හිතලයි මේ වැඩ කරන්නේ. මේන් ලැබෙන ආනිසංස මේවා. මේ මේ ආනිසංස ඇතුවයි අපි මේ පින්කම් කරන්නේ. පින්වත්නි මේ අපේ කුඩා දරුවෝ දන්නව දහම් පාසල් යන අභිධර්මයේ කියන කරුණක් තමයි. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික. අපි සෑම කටයුත්තක්ම හොඳ දෙයක්ම කරනකොට සෝමනස්ස සහගත සතුටින් යුතුව කරන්න ඕනේ. ආවාට ගියාට ඔඩින් පල්ලෙන් නොකර බැරි නිසා අවලෑද්දෙන් බේරෙන්න එහෙම පිංකම් කරන්න හොඳ නැහැ. අවංකව ඒ වැඩේ ලෙඩිකමින් කරන්න ඕනේ. සෝමනස්ස සන්තෝෂයක් ඇති වෙන්නේ සතුටක් ඇති වෙන්නේ ඒකයි. තමන් කරන කියන පින්කම යුතුයකම සදාචාරාත්මක ක්‍රියාව ගැන හිතන සතුටින් ඒ වැඩේ කරන්න ඥාන සම්පයුත්ත එහි ඇති වටිනාකම නුවණින් හිතන්න ඕනේ. මේ දේ කළාම මේන් ඇති වෙන ප්‍රයෝජනය මට මගේ හිතේ දියුණුවට මේ තරම් උපකාරවත් වෙනවා. මා කරන මේ කටයුත්ත නිසා අන් අයටත් මෙබඳු අයුරින් උපකාරවත් වෙනවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පැරණි පඬිවරුන් මේ කරන උදාර ගුණය වර්ණනාත්මකව දේශනා කළා තිබෙනවා ලැබෙන ප්‍රතිඵලය මේකයි. මතු උපදින උපදින භවයක් පාසා මට දුකකට නොවැටීමට මේක හේතුවක් වෙනවා. මගේ පැතුම මෙන්න මෙයයි නිවන. ඒ නිවනත් මං මෙබඳු අයුරකින් පතන්නේ. පසේ බුදු බව, රහත් බව නැත්නම් ලෝතුර අබුදු බව. ඔය තුනෙන් කොයි එකට හෝ වේවා මා පතන අරමුණ ඉටු කර ගන්නට. මේ කියන පින්කම හේතු වෙනවයි කියන බව එහි ඇති වටිනාකම නුවණින් කල්පනා කරන්න ඕනේ. එතකොට යමක පින්කමක බලයක් එන්නේ සතුටින් යුතුව එහි අදහස හරියට තේරුම් අරගෙන වටිනකම දැන කියාගෙන අසංකාරික කවුරු හරි කියව නිසා ඒත් හොඳයි. තව කෙනෙක් නොකියුවත් තමන්ම කල්පනා කරලා ඒකලත් හොඳයි. පින්කම කොහොම කළත් හොඳයි. අපි කොතන වුණත් පින්කමක් කරනකොට අපේ වැඩිහිටියන්ගෙන් ලැබිච්ච අනුශාසනා අවවාද මඟ පෙන්වීම නැත්නම් භික්ෂුන් වහන්සේලා ගුරුවරුන් ඔය කියන අයගේ මාර්ගෝපදේශකයන් ඇතුව අපි යම් යම් දේ කරනවා. දැකලත් අපි කාටවත් කිව්වේ නැතුවට මොකද අපිම හිතලත් කරනවා. ඔය දෙආකාරයෙන් કોઈ ආකාරයකින් හෝ හිතලා හෝ උපදේශයක් ඇතුව හෝ ඒ පින්කම් කළාම ඒකේ නියමම අර්ථය තේරුම ආනිසංසී ලැබෙනවා. ඔය ප්‍රඥා පාරමිතායේ වටිනාකම සෑම දෙයක්ම කරන්නේ හොඳට හිතලා කල්පනා කරලා පඤ්ඤා විරේන පංචමං වීරිය උත්සාහය බලන්න උත්සාහයක් තියනවා දැන් වෙසක් දවස්වල වෙසක් පෝය දිනේ පමණක් සිල් ගන්න අය ඉන්නවා තව සමහර කෙනෙක් ඉන්නවා වෙසක් පෝයට කලින් දවසේ උදේ සිල් සමාදන් වෙලා වෙසක් පෝයට පසුදා රෑ තමයි නැත්නම් ඊට පසුදා අලුයම හරියට දවස් 3ක් සිල් රැකලා සිල් පවාරණය කරනවා. ඔය අතර තව සමහර වෙනවා සතියක්ම සිල් සමාදන් වෙලා ප්‍රතිපත්ති පුරනවා. සිල් සමාදන් වෙන්න බැරි අපේ පින්වතුන් gedara dore ඉඳගෙන දාන ආදී පින්කම් ආගමික වතාවත් සීල් සමාදන් වෙන අයට දාන ආදියෙන් කරන අප උපකාර දන්සල් වලට උදව් උපකාර කිරීම මෙවන් අයුරින් අපේ පොඩි දරුවන් පවා විසක් කූඩුවක්වත් හදලා ඒ දරුවාත් ඒ දරුවාගේ සදහැවත්කමට අනුව පින්කමක් කරනවා මෙන්න මේ වගේ කටයුතු අපි කරන්නේ උත්සාහයක් නිසා ඔය උත්සාහයම තමයි කෙමෙන් කෙමෙන් දියුණුවටපත් කරගෙන යම් කිසි දවසකදී මහා පරිශ්‍රමයක් දරලා මේ ලෝතුරා බුදු බවට, පසේ බුදු බවට, රහත් බවට පත් වෙන්න පුළුවන් මට්ටමකට දියුණු පමුණු කරගන්න. ඒ එකෙන් පටන් ගන්න උත්සාහය. කන්ති සත්‍ය මදිඨාණං ඉවසීමත් පාරමිතා ගුණයක්. නිවන් දැකීමට උවමනා කරන සුදුසුකම් 10න් 6 වෙනි සුදුසුකම තමයි ඉවසීම. මොනම කරුණක් නිසාවත් කලබල වෙන්නේ නැතුව බොහෝම නිහතමානීව ඉවසිලිවන්තව සෑම දෙයකටම ඇහුම්කන් දෙන්නත් පිළිතුරු දෙන්නත් පුරුදු වෙන්න ඕන. අපේ ස්වභාවයේ යමක් ඇහුණු විට අපි කලබල වෙනවා. දැක්ක විට කලබල වෙනවා. ඒක අපේ පෘථග්ජන මානසික తත්වයේ ඒකයි. නමුත් අපි ඒවා ගැඹුරට හිතලා මතලා කල්පනා කරලා කලබල වෙන්නේ නැතුව සාවධානව යම්කිසි තීරණයක් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ සෑම විටකම කළේ එයයි. දැන් බලන්න මේ පින්වතුන් දන්නව මහ ජනතාවට ආරංචියක් ලැබුණා බුදුරජාණන් වහන්සේ අද දවල් අසවල් දුක්ඛිත ගමට පින්ඳ පාත ගිහින් තියෙනවා. පිටිසර ගමක් දුක්ඛිත ප්‍රදේශයක් අඩු ආදායම් ඇතුව ජීවත් වෙන ගමක්. ඒ ගමට වැඩම කළ වෙලාවේ ගම් වාසීන් සියල්ලෝම හූ කියලා කෑ ගහලා අප්පුඩි ගහලා බුදුහාඳුරන්ට නිගාවක් කළා තිබෙනවා පින්ඳ පාතයක් බෙදලා නැහැ. මේ ආරංචිය හැන්දෑ වෙනකොට හැමතැනම කටින් කට කටින් කට පැතිරිලා ගියා. මිනිසුන් තුල මහා කලබල ගතියක් ඇති වුණා. ඒ ගමට ගිහින් ගෙවල් ටික ගිනි තියලා ඒ මිනිස්සුන්ට පහර දෙන්නයි සූදානම් මේ පිරිස. නමුත් ඔවුන් අතර හිටිය වැඩිමහලු කීප දෙනෙක් කිව්ව අපි ඔය කියන වැඩේත් කරමු. ඔවුන්ටත් දඬුවමක් දෙන්න ඕන. නමුත් ඊට කලින් අපි බුදුහාමුදුරුව වෙතට යමු. මේ කාරණයේ සහසුද්දෙන් උන් වහන්සේගෙන් අහ කියා ගනිමු. එහෙම කල්පනා කළා බුදුරජාණන් වහන්සේ වෙතට ගියා. tempattu වාඩි වෙලා ඇහැව්වා. බුදුරජාණන් වහන්සේ අපට මෙබඳු ආරංචියක් අපි මේ සූදානම් වන්නේ ඒ මිනිසුන්ට ගිහින් හොඳ දඬුවමක් දෙන්නයි. මොකද කාරණේ? බුදුහාමුදුරුවෝ කිව්වා උපාසකවරුනි ඔය ආරංචිය ඇත්තක්. මම ඒ දුක්පත් ගමට පින්ඳ පාටි ගියා. ඔය කියන විදියට කෑකෝ ගහලා අප්පුඩි ගහලා හූ කියලා කවුරුත් නැති අරබුදයක් ඇති කළා. මට කිසිම වෙන හිංසාවක් නැහැ. මම ආපහු පැමුණා එච්චරයි. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා ඒ පිරිසත් එක්ක කුපිත වෙන්න එපා. ඔය අහිංසක මිනිස්සුන්ට වශවර්ති මායයා ආවේශ වුණා. ආවේශ වෙලා මේ මිනිස්සුන්ගේ මනස විකෘතිමත් බවට පත් කරලා මේ කලකොලොප්පම කළා. ඔවුන්ට කරගන්න ලැබෙන්න තිබිච්ච මහා පිනක් වලක්වා දීමයි වශවත් මරු එයින් අදහස් කළේ. මට දානේ වලක්වන්නයි කල්පනා කළේ. නමුත් බුදු කෙනෙකුගේ දානයක් බෑ වළක්වන්න මා ආපසු එන අතර අනිත් අය බොහෝම ශ්‍රද්ධාවෙන් ඒ දාණය පිළියෙල කරලා පූජා කළා. එතකොට මේ වශවත්මරු කියන්නේ පාපයට ඇති බලවතා. පාපයට බලවතා තමයි වශවත්මරු. අද වුණත් මේ පින්වත් කෙනෙක් වුණත් හොඳ වැඩක් කරගෙන යනකොට කාගේ මුහුණු වරින් හරි මොන ක්‍රමයකින් හරි එහෙම නැත්නම් නැති වැස්සක්වත් වඩා වැටිලා ඔය කරන වැඩ කටයුතු වලට බාධා කිරීම අදත් ලෝකේ පවතින සිරිතක්. ඔය තමයි පාප බලය. ඒ පාප බලයට තමයි බුදුහාමුදුරෝ මාර බලය කියලා නම් කළේ. පාප බලය කිව්වට සාමාන්‍ය මිනිස්සුන්ට හැඟීමක් ඇති කරවන්න බෑ. පාපේට බලවත් මාරයෙක් ඉන්නවා මාරයා තමයි මේ වැරද්ද කෙරෙව්වේ ඔබ ලවා. අන්න ඒ මාර්ගයෙන් උන්වහන්සේ හිත් සකස් කෙරේ. සකස් කළා අර නොදකින මාර බලයකට යොමු කරවල මේක පාපයෙන් කෙරිච්ච බලයක් මායාගේ බලයක් ඒ මිනිසුන්ගේ වරදක් නොවේය කියලා අර වෙන්ඩ ගිය මහා විපතක් වැළැක්වෙව්ව පමණක් නෙවෙයි අර පිරිස තුල ඇතිවෙච්ච කෝපයත් සංසිඳෙව්වා. ඔය තමයි අපේ බුදුහාඳුරුගේ ස්වરૂපේ. ඕක තමයි ඉවසීම. යම්කිසි ප්‍රශ්නයක් ආවහම ඒවා ගැන හිතලත් නොඑක් අයුරින් මේවාට හේතු මේකයි. දැන් අද වුණත් බලන්න සමහරු කල්පනා කරනවා ඔය බුදුහාඳුරන්ට විතරයි මාර බලය කියලා. බුදුහාඳුරන්ට විතරක් නෙමෙයි අදත් හැමෝටම තියෙනවා. හොඳ වැඩක් කරනකොට පින්කමක් කරනකොට සාධාරණ වැඩක් කරගෙන යනකොට බලන්න ඒකට එන බාධා අතුරු කලබල කරදර අන්න ඒවා තමයි පාප බලි. පාපයට බලවත් ඒ වසවත් මරු කැමැති පින්වත්නි හොඳට තේරුම් ගන්න මේ මිනිස්සු තිරිසන්නු දෙවියෝ යක්ෂ പ്രേත භූත පිසාච කුම්භාණ්ඩ අසුර රාක්ෂසාදීන් පවා මේ සක්වලේ මේ ලෝකේ උපත ලබ ලබා මෙරි මෙරි ඉන්නව දකින්න කැමති. ඒක තමයි මායාවේ පිරිස. දිව්‍ය ලෝක 6යි බ්‍රහ්ම ලෝක 16යි අරූපීය තල 4යි මනුෂ්‍ය ලෝකයයි තිරිසන් අපාය പ്രേත යෝනිය අසුර නිකාය අවීචි මහ නරකය 4යි ඔතන ඔක්කොම 31ක් වෙනවා ඕක තමයි 31 තලයේ නැත්නම් 31 තලයේ කියලා කියන්නේ ඔය 31 තලයේ තුල තමයි අපි උපදෙමින් මැරෙමින් ගමන් කරන්නේ ඒ තමයි වසවත් මරුගේ පිරිස. ඒ පිරිස අඩු වෙනවට කවුරුවක් කැමති නැහැ. දැන් අද වුණත් බලන්න යම්කිසි ඉස්කෝලයක ළමයි අඩු වෙනවා නම් ඒ විදුහල් ප්‍රතිවරය කවුරුත් කැමති වෙන්නේ සමාගමක පිරිස අඩු වෙනවා නම් කැමති වෙන්නේ පක්ෂයක නායකයෙක් නම් තමන්ගේ පක්ෂයේ පිරිස අඩු වෙනවට කැමති නැහැ. ඔන්න ඔය විදිහට ඒ தત્ත්වය අදත් එහෙමමයි. අන්න ඒ වගේ වශවත් මායයාත් මේ ලෝකයේ උපත ලබා සිටින අපි අපි කිව්වේ ඔය එක්තිස් තලයට අයිති අය. මේකේම කැකෑරි කැකෑරි ඉන්නව දකින්න කැමති. දැන් බුදුවරේ කරන්න ඊට වඩා ප්‍රතිවිරුද්ධ වැඩක්. බුදු බව පතන උත්තමේ අසීමිත කාලාන්තරය පාරමිතා ධර්ම පුරලා බුදු බවට පත් වෙලා මේ ලෝකයෙන් එතර කරනව සත්වයා. එතකොට අර පිරිස අඩු වෙනවා ඔහුගේ. ඒ නිසායි බුදුවරුන්ට තදින්ම විරුද්ධව නැගී හිටින්නේ වසවර්ති මාරයා. අනිත් අය පිනක් දහමක් කරනකොට හොඳ වැඩක් කරනකොට රටට යහපත පිණිස වැඩක් කරනකොට ගමට යහපත පිණිස වැඩක් කරනකොට පාසලක පන්සලක ඉස්කෝලේක පල්ලියක කෝවිලක දේවාලයක හොඳ වැඩක් මොනවා හරි කරනවා නම් මැදහත් කරගෙන ඕකට විරුද්ධ පිරිසක් හැදෙනවා ඒක ලෝක හැටියක්. අන්න ඒක අපි හිතට ගන්න හිතට අරගෙන ඒබඳු ප්‍රශ්න මතුවෙනකොට මෙන්න මේකයි ඒසෝ ස්වභාවෝ ලෝකස්ස. මේක මේ අපට විතරක් නැහැ මට විතරක් නොවේ. ඒසෝ ස්වභාවෝ ලෝකස්ස මේක ලෝකේ පවතින ධර්මයක් తත්වයක් බුදු පසේ බුදු මහරහතුන්ටත් විවිධ ප්‍රශ්න චක්‍රවර්ති රජවරුන්ටත් එහෙමයි. ඔය මහා රජවරුන්ටත් එහෙමයි. මැටි ඇමතිවරුන්ටත් එහෙමයි. සේනාපතිවරුන්ටත් එහෙමයි. ගමේ ගොඩේ සාමාන්‍ය පුද්ගලයාටත් එහෙමයි. ඔය හතුරු බලවේග උපද්දරව බෑ ඒ වායින් වලකින්න. අන්න ඒ සෑම දෙයකදීම අපි ඉවසිලිවන්තව බුද්ධිමත්ව කල්පනා කරලා මේක තමයි මාර බලය කියලා කිව්වේ. එයින් අපි වැළකීමට මෙබඳු පියවරක් ගත යුතුයි කියන බව ඉක්මන් වෙලා සාපරාදී වැඩවලට පෙළඹෙන්නේ නැතුව තව තමත් ප්‍රශ්න වැඩි කරගන්නේ නැතුව පුළුවන් තරම් ඉවසිලිවන්තව ප්‍රශ්න निराකරණය කරගන්න ඕනේ බණ පොතපත පරිහරණය කරන්න ඕනේ බලන්න ඕනේ වැඩිහිටියන්ගේ උපදේශය ගන්න ඕනේ ආගමික ශාස්ත්‍රෝන් වහන්සේලාගේ උපදෙස් පිළිගන්න ඕනේ. ඒවා බෑ අපට කවදාක්වත් අසත්‍යයි කියලා ඉවත් කරන්න. අන්න ඒ වාට ගුරු උපදේශයන් දෙමින් කටයුතු කිරීමෙන් තමයි අපට දියුණුවක් ඇති කරගන්න පුළුවන්. කාන්ති ඉවසීම සත්‍යමදිඨානං සත්‍යවාදී බව ඒකත් නැතුවම බැරි දෙයක්. ලෝකේ පුරාම වැඩිපුර හැමදාම පවතින අසත්‍යය. නමුත් බෑ සත්‍යයට යටපත් කරන්න. මොනතරම් වෑයම් කළත් සත්‍යය ඉස්මතු වෙනවා. සත්‍යයට ලොකු බලයක් තිබෙනවා. පුද්ගලයෙක් වශයෙන් වුණත් සත්‍යවාදී වුණොත් අවංක වුණොත් ඒ පුද්ගලයා මෙලව පමණක් නොවේ උපදින උපදින භවයක් පාසාම ආරෝහ පරිණාහ සම්පත්තිය ඇතු. ඒ කියන්නේ උසට ගැලපෙන මහතක්, මහතට ගැලපෙන උසක්, පාට පෙනුමක්, බුද්ධිමත් බවක්, වැදගත් ගතියක්, ගුණාත්මක ගති පැවතුම්, පිරිස් බලයක්, ධන බලයක්, නැලවත් බවක්, කතිකත්වයක්, ඔය වගේ විවිධ ශක්තියින් ඇතුව තමයි උපත ලබන්නේ. ඒ බඳු අය කලාතුරකින් උවත් අදත් ඉන්නවා. බුද්ධ කාලයේ සිටියින් එහා මෙහා කාලවලත් අනාගතයේත් එහෙමයි ඇති වෙනවා. ඒ පුණ්‍ය බලයන්ගේ ශක්තිය. ඒවා අපි කල්පනා කරන්න ඕනේ සත්‍යවාදී භවෙන් ලැබෙන ප්‍රතිඵල. බුදු බවටත් ඒක අවශ්‍ය ගුණයක්. කාන්ති සත්‍ය මදිඨානං අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ. අරමුණක් තියෙන්න ඕනේ. මම බුදු වෙනවා ඒ தത്വයට උවමනා ගුණාංගයක් වශයෙන් මේ හිතට ගත්ත අරමුණ ප්‍රශ්න බාධා ආවයි කියලා අත ඇරලා මඟ ඇරලා පැනලා යන්නේ නැතුව මගේ පිරිසත් රැකගෙන මම මේ උදාර ගුණ ඉදිරියටත් ගෙන යා යුතුය කියන පරම පවිත්‍ර අදිෂ්ඨානයක් තබා ගත යුතුව තිබෙනවා. ඒක තමයි දියුණුවට මාර්ගය. ඒකත් පාරමිතා ධර්මයක් නිවනට උවමනා ගුණයක් බුදු බවට අවශ්‍යම නැතිවම බැරි ගුණයක්. මෙත්තු පෙක්ඛාති මේ දස මෛත්‍රිය කාටත් සිතක් ශාන්තියක් යහපතක් වේවා කියන උදාර ප්‍රාර්ථනාව අපි ළඟ තියෙන්න ඕන. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පලි ගැනීම ඕවා තමයි සහජයෙන්ම අපිට ඇවිදින් තියෙන්නේ. හේතුව අනාදිමත් කාලයක පටන් අතන මෙතන උපත ලැබමින් ආපු අපිට ඒ ඒ තැන් වලින් ආපු නරක ගතිගුණ තාම තියෙනවා. දැන් අපි මැරෙනවයි කියනවා. මරණය කියන්නේ අපේ ශරීරයේ අතර දාලා අපි අයින් වෙනවා. ඉන්න කෙනෙක් අඬලවල පිලා හෝ වෙන යමක් කරලා ඒ කටයුතු කරනවා. මෙතනින් පිට වෙන්නේ කවුද අපේ චිත්ත වේගය. ඒක මරන්න බෑ කාටවත්. ඒ චිත්ත වේගයේ ඊළඟට තැනක් අල්ලගන්නේ පින්වත්නි මෙලව කරගත්ත කුසල් අකුසල් අනුව. පෙර ආත්මවලත් පුරුදු කරගෙන ආ ගති ගුණ අනුව. අන්න ඒ නිසායි අපි අතර එක පවුලේ දරුවන් වුණත් සහෝදර සහෝදරියන් වුණත් විවිධාකාර ගති පැවතුම් අපි අතර ඇති වෙලා තියෙන්නේ ඒකයි. අපි ඒ ඒ ආත්ම භාවයන්ෙහිදී කර කියාගත්ත කුසල් අකුසල් වල බලි. කාටවත් ඒවා පවරන්න බෑ අරය නිසයි මට මෙහෙම වුණේ කියලා. අපි ඒවා බාර ගන්න ඕනේ. අපි සසරදී කරගත්ත හොඳ නරක දෙකට අනුව ලැබෙන විපාක කාගේ මුහුණුවරකින් හෝ වේවා එන්නේ ඒ විපාක තමයි. එහෙමයි හිතන්න ඕනේ. හිතලා ඒවා සකස් කර ගන්න ඕනේ. මෛත්‍රිය උදාර ගුණයක් නිතර මේ දවස්වල බණ දහම් වලින් මේ පින්වතුන්ට අහන්ට ලැබෙනවා. මෛත්‍රියේ බලය. ඒකත් මහා පුදුම ගුණ ඇති භාවනා ක්‍රමයක් පිළිපැදීමක්. හිතත් මෛත්‍රී සහගතයි ඊට වඩා වචනීය මෛත්‍රී සහගතයි නේලා කන්න සුඛා හදයංගමා පෝරී බහුජන කන්තා බහුජන මනාපා ඔන්න මෛත්‍රී සහගත පුද්ගලයෝ කතා කරන හැටි නේලා නම්මශීලී කතාවක් කන්න සුඛා කනට මිහිරි හදයංගමා හදවත දිනාගත හැකි විදිහටයි කතාබස් කරන්නේ පෝරේ පිරිසිදු වචන නැහැ කැත වචන පාවිතා කරන්නේ බහුජන කාන්තා බහුජන මනාපා බොහෝ දෙනාගේ සිත් සනසවන අයුරින් තමයි කතා කරන්නේ. තනියම කෙනෙක් එක්ක කතා කරන වෙලාවක් වුණත්, ලියන කියන වෙලාවක වුණත්, ලියන ලියවිල්ල වුණත්, අනුන්ට රිද්දල ඇනුම් පදවලින් පුරවල එහෙම අර පැත්තෙන් අප්පුඩි අහන්න ලැබෙයි මෙහෙම මං කිව්වොත් මේ අයගෙන් මට ප්‍රශංසා ලැබෙයි මම මෙහෙම ලිව්වොත් කිව්වොත් කියලා එහෙම වහල් වෙන්නේ නැතුව ගුණයට ධර්මයට තමයි වහල් වෙන්නේ. ඒකට යටත්ව තමන් ලියන කියන සෑම දෙයක්ම කරන්නේ. අන්න ඒක මෛත්‍රියේ උදාර ගුණයක්. ඊළඟට උපේක්ෂා මෙදහත් බව. සැප ලැබෙනවා අපට දුක් ලැබෙනවා. ලාභෝ අලාභෝ අයසෝ යසෝච සුඛංච දුක්ඛං ආදී වශයෙන් ඔය දැක්වෙන අෂ්ට ලෝක ධර්මයේ කෙරෙහි අපි අපක්ෂපාතීව කටයුතු කරන්න ඉගෙන ගන්න ඕන. ලාභ ලැබෙනවා, දුක් ලැබෙනවා, සැප ලැබෙනවා, නිന്ദා ප්‍රශංසා ලැබෙනවා. ඔය කොයි එක ආවත් අපි ඒවාට અભීතව නිහතමානීව ඉවසිලිවන්තව මුහුණ දෙන්න ඕන. ඒක අවශ්‍ය ගුණයක්. මෙතන මට සැපයක් ලැබෙනවා, මෙතන දුකක් ලැබෙනවා, මේ අය දරුණු විදිහට මට කතා බස් කරනවා. මේ අය මට බොහෝම ලැජිකමින් සලකනවා කියලා අහිතක් නැතුව අර ලෝම හංස ජාතකය උපේක්ෂා පාරමිතාව ගැන කියවෙන තැන ඔන්න ඔය කරුණු හිතට අරගෙන ඒ අනුව අපේ ජීවිතේ සකස් කර ගැනීමයි බුද්ධත්වයට උවමනා කරන සුදුසුකම් දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරය ශාන්ති සත්‍ය අදිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා කියන මේ පාරමිතා 10 පිළිබඳවයි මා සැකෙමින් මේ පැයක් තුල ඔය පින්වතුන්ට කරුණු පැහැදිලි කළේ. අපේ එදිනෙදා ජීවිතයට ඒව සම්බන්ධ කරගත යුතු අයුරු. ඒ නිසා බුදු බව පතන උත්තමයන් වහන්සේලා බුද්ධෝහං බෝධිසාමි කියන පැතුම ඇතුව තමයි මේ බුදු බවට පත් වෙන්නේ ඔය පෙරුම්දම් කිරීමෙන්. ඒ උදාර ගුණ සම්පූර්ණ කරලා අපේ සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ඒ අමා මහ නිවන සාක්ෂාත් කිරීමටත් නිවන් දකින තුරා උපදින උපදින ආත්ම භාවයක් පාසා භවයක් පාසාම ලෝකේට සමාජයට මුළු සත්ව ප්‍රජාවටම උපකාරයක් සෙනෙහසක් ඇතුව ඉටු කරන්නට උදාර ගති පැවතුම් අපට පිහිට වෙන්න ඕනෑ පිහිටන්ට ඕනෑ කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. අන්න එහෙම කළ විට තමයි අපේ මෙලව ජීවිතය පරලොව ජීවිතය සාර්ථක බවට පත්වන්නේ. එතකොට ඔය පින්වතුන්ට හිතන්න පුළුවන් මේ කියන පාරමිතා ධර්ම 10යි අපි මේ සම්පූර්ණ කරගත්තේ කියලා. ඒ ඒ පින්කම් කරලා ප්‍රාර්ථනාවක් කරන්නත් ඕනේ. මගෙන් අද මේ මේ කුසල ක්‍රියාවන් සිද්ධ වුණා. ඒ කුසල ක්‍රියාවල් මගේ මේ දසපාරමිතාවන් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕන. ඊළඟට මේ ධර්ම දේශනා පිළිබඳවත් කිය යුතු වැදගත් දෙයක් තියෙනවා මේ ලංකාවේ කවර කාලයකවත් නැති තරම් විශාල අයුරින් දැන් ධර්මයේ ප්‍රචාරය වෙනවා. ගුවන් විදුලියෙන් රූපවාහිනී මගින් විවිධ ජනමාධ්‍ය තුලින් මේ බණ ව්‍යාප්ත කරගෙන යනවා. බණක් කියනවා බණ අතර බණ වගේ අයත් ඒවත් යනවා. ඒකත් අනේ නොකියාම බෑ. බණයි කියලා බණ වගේ ඒවා. මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේවල්වත් ඊට බොහෝ විට අනුකූලතාවයක් නැති දේවල් අද අපට බණ වශයෙන් නොදැනුවත්කම නිසා ඒක අනේ තරහකින් කරන දෙයක් බව අපට පේන්නේ නමුත් නොදැනුවත්කම නිසා පොතපත හරියට හදාරන්නේ නැතුව pāli භාෂාව ගැන දැනීමක් නැතුව ඒවා අහ කියාගෙන දැන කිගෙන ගත්ත අයගෙන් ඊළඟට මේ ගැඹුරු බණපද විස්තර කරලා නිදසුන් කතා සහිතව පැහැදිලි කරලා තිබෙනවා අපේ අට කතාවල් වල ඒවා තමයි ගැඹුරු බණපද විග්‍රහ කරපු පොතපතටයි අටුවාපොත් කියලා කියන්නේ අට කතා කියලා. ඒවා ගැන යන්තම්වත් දැනීමක් නැතුව අපි බොහෝ විට අපි හිතන දේ හරි කියලා ධර්මයේ හැටියට පෙන්වන්නට යනවා. ඒක මං බොහෝම කරුණාවෙන් වැඩිහිටියෙක් වශයෙන් අපේ පොඩි හාමුදුරුවන්ටයි මේ වෙලාවේ උපදේශයක් වශයෙන් කියන්නේ. පොඩි හාමුදුරුවරු අද මේ බණ කියනවා බොහොම හොඳයි අපි බොහොම සතුටු වෙනවා. නමුත් හරියට මා ප්‍රාණ ශබ්ද කරන තැන් නැහැ. අර pāli භාෂාවෙන් කියවෙන තේරුම එන්නේම නැහැ. අන්න ඒ නිසා අර පන්සල් පොත් ඒ කාලේ ඉගෙන ගන්න උදවිය පන්සලට ගියාම ගණිත විහැල්ල බුද්ධ ගජ්ජේ ව්‍යාසකාරයේ නාමාශ සතකයේ ප්‍රත්‍ය සතකයේ ඔය වගේ සතක පොත් තියෙනවා ඒව හරියට කියන එකේ අදහස බොහෝම සදාචාරාත්මක ගතිගුණ වගේම අකුරු ශබ්ද කරන්න ඉගෙන ගන්න පුළුවන්. අද මා ප්‍රාණ ශබ්ද කිරීමක් ඇත්තේම නැහැ. දැන් ඔය බුදුදහම ගැන කතා කළත්, pāli භාෂාව ගැන කතා කළත්, භාෂාවක කොතැනක වුණත් හරියට අකුරු ශබ්ද කරන්නේ නැතුව කිව්වොත් ඒ වචන තේරුම එන්නේ නැහැ. පිරිතක් වුණත් එහෙමයි. ඒ નિયમિત තැන්වල වචන බෙදලා හරියට අකුරු ශබ්ද කරලා කිව්වේ නැත්නම් ඒ පිරිතෙහි බලයක් නැහැ. අන්න ඒ කාරණේ දැන් මේ අපි බණ කියන්න ඉගෙනගෙන පෙළ ගැසීගෙන එන අපේ බාල પરම්පරාවට අයත් ස්වාමීන් වහන්සේලා දැඩි ලෙස අවධානයට යොමු කළ යුත්තක්. ඒ එක්කම අපි කොයි වෙලාවකවත් මේ අහන මිනිස්සු හිනස්සන දේවල් නෙමෙයි අපේ බන කියන්නේ. මිනිස්සු අප්පුඩි ගහන්නේ මොනවා කිව්වොත්ද? අන්න ඒක හිතාගෙන එහෙම බන කියන්න යන්න එපා. බුදුහාඳුරෝ සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාම පාරමිතා ධර්ම පිරිවේ මේ ගැඹුරු ධර්මයේ අවබෝධ කරගෙන ලෝකයා පාපයෙන් වළක්වලා කුසලයේ යොදවන්ටයි ඒ අදහස බුද්ධ ශ්‍රාවකයන් වශයෙන් අපිත් ඉටු කරන්න ඕනේ. ඒ නිසා අපට හිතන හිතන දේ නැතුව පොතපතට අනුකූලව නොතේරෙන තැන් දැනගත් උගත් ස්වාමීන් වහන්සේලා ඉන්නවා බෞද්ධ පඬිවරු ඉන්නවා. ඒ අයගෙන් දැන කියාගෙන දැන් බොහෝම ලියවිච්ච ලිහිල් බසින් ලියවුණු පොතපත තිබෙනවා. ඒවා හොඳට උද්ග්‍රහණය කරලා මේ උදාර ධර්මයේ දේශනා කරන්න ඕනේ අනේ මගේ මේ බනහලා අන් අයට යහපතක් වේවා. ඕම් එක පාප කර්මයකින්වත් වලකිත්වා කුසලයේ යෙදෙත්වා කියන පරාර්ථකාරී අදහසක් ඇතුවයි මේ දේශනාව කරන්න ඕනේ. එතකොට තමයි අපට පින් සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් ලාභ, ලෝභ, නම්බු, ගෞරව ලබන්න බලාගෙන මේ උදාර ධර්මයේ අපි ප්‍රයෝගී කරගත්තොත් අපායට යන පළවෙනිම කාරණේ ඒ බවට අපටපත් වෙන්න වෙනවා. ඒකට නම් ඉඩ තියාගත යුතු නෑ කියන බවයි මා නැවතත් මේ කාටත් මතක් කරන්නේ. ඒ නිසා බණ අහන අයත් හිනහ වෙන දේවල් ඇහිීමට නොව ධර්මයේ අහන්න පුළුවන් තරම් හුරු පුරුදු වෙන්න ඕනේ. එතකොට මේ අපේ ස්වාමීන් වහන්සේලා ධර්මයේ දේශනා කරන ගිහි බෞතුන් ඉන්නව. ඒ අය උනත් මීට වඩා කල්පනාකාරීව ඒ උදාර දේශනාව කරනවා. දැන් විවිධ ජනමාධ්‍ය තුලින් සෑම වෙලාවකම බණ අහන්න ලැබෙනවා. ඊට කඩ තියෙන විදිහට ඒවා අහලා ගැඹුරුතන් දැන කියාගෙන තේරුම් අරගෙන තමන්ගේ ජීවිතයට කාවද්දවාගෙන මෙන්න මේ ගුණය මා ළඟ නෑ මේක මං හරි ගස්ස ගන්න ඕනේ කියලා අන්න ඒ බණ තුලින් ඒ වැරදි මගින් වැළකීලා හොඳ මග යෙදිලා සසර දුකින් ඈතර වීමෙන් ලබන අමා මහ නිවන් සම්පත් ලබා ගැනීමට මටත් මේ බණහන සෑම දිනාටත් හේතු වේවා කියන ප්‍රාර්ථනාව බණ කියන අපි හැම කෙනෙක්ම හිතාගත යුතු කාරණයක් වශයෙන් මේ වේලාවේදී මතක් කරමින් සියලු කුසල්වල බලයෙන් අපට බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා නිවිසනසී වදාළ අමා මහ නිවන් සැප පිණිසම මේ ධර්ම ශ්‍රවණ මේ පිනත් හේතු වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරා. ittavata ca amhehi sambataṃ puñña sampadaṃ සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා